ධම්මිකා මහත්මිය අවසරයි ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ අපිට යම්කිසි දෙයක් අරමුණක් දැනෙන්න චිත්ත වීති ගණනාවක් ගියාට පස්සේනේ ගොඩක් වෙලාවට අපිට දෙයක් හරියට දැනෙන්න ගන්නෙ දැන් එතකොට මම අහලා තියෙනවා දැන් පංචද්වාරික චිත්ත වීති මනෝද්වාරික චිත්ත වීති හතරක් ගියාම කර්මපතක් හැපෙනවා ජවන් ක්‍රියාත්මක වෙනවා නේද කුසල ලකුසල් වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ එතකොට අපි කොහොමද ඒ දේ නව නැවැත්වීමක් කරන්න අපි දැන් ඒ අරමුණ දැනගන්නත් සෑහෙන කාලයක් ගත වෙනවා නේද ස්වාමීන් වහන්සේ? <laughs> ඉතින් දැන් මෙතෙක් කාලේ අසාසරේ කොච්චර කුසල් අකුසල් කරගෙන තියෙද්දි ඒව ගැන දැන් කල්පනා කරලා වැඩක් නැහැ. ඒ වගේ තමයි ඉතින් මේ මේ මොහොතේ ඇතිවෙන විඥාන පරම්පරාව තුලත් ඒ වගේ කුසල් අකුසල් ජනිත වෙනවා. ඉතින් අපිට පාලනය කරන්න බැරි කොටස ගැන අපි කරදර වුණා කියලා, පසුතැවුණයි කියලා මොකද්ද අපිට කරන්න පුළුවන්? ඒ ඒ පසුතැවීම තුලින් තවත් නිකන් හිත් දූෂ්‍ය කරගෙන අකුසල් කරගන්න එකක් විතරයි. ඉතින් ඒ නිසා හැම විටම අපේ මේ වැඩපිළිවෙල ප්‍රායෝගික වෙන්න දැන් උදාහරණයක් හැටියට දැන් ඔන්න හවස කතා කළා එක මහත්මියක් කතා කරලා <laughs> මේ මගෙන් ඇහුවා මේ දැන් අර එක හාමුදුරනමක් කියාගෙන යනවනේ මේ ගීත ගයන අය මේ නලු නිලිය ඔක්කොම අපට යනවා කියලා. ඉතින් මේ ඒක කියන්නේ අර නටගාමිනීට බුදුහාමුදුරෝ දේශනා කරපු කාරණය අරගෙන. ඉතින් මං කිව්වා දැන් නිමි මරාපු මිනිස්සුන්ටත් රහත් වෙන්න පුළුවන් වුණා. ඊළඟට ගණිකාවන්ටත් රහත් වෙන්න පුළුවන් වුණා. දැන් මේ සින්දුවක් කියන නටුමක් නටන මිනිස්සු සියලු දෙනා අනිවාර්යෙන් අපාය යනවා කියලා කොහොමද කියන්නේ? ඉතින් ඒ ඒ කතාව බුදුහාමුදුරුවෝ එක් පුද්ගලයෙකුට ඒ පුද්ගලයාගේ චර්යාව ඒ පුද්ගලයා සමාජගත කරන අර මේ විසමාචාරයන් හේතු කොටගෙන කරපු ප්‍රකාශනයක්. ඒ ඒ හැන්දෙන් සියලු නලු නිලියන්ට බෙදන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එහෙම එහෙම හිතන්න ගියොත් එහෙම මේ සම්පූර්ණ විකෘතියක් ඇති වෙනවා. ඉතින් ඒ වගේ අර සමහර කාරණා අපට හුඟක් වෙලාවට පටලවිලි සහගතව තේරුම් ගන්න. ඊළඟට තව කෙනෙක් ওই වගේ කාරණයක් ඇහුවා මොකද්ද මේ ඒත් නෝන කෙනෙක් කතා කරලා දැන් ගිනි තියනකොට රොඩු ගොඩක් ඒක ඇතුලේ සත්තු ඉන්න පුළුවන්. එතකොට ඉන්න එහෙම හිටියොත් එහෙම අපිට පෞසිත. ඉතින් මං කිව්වා ඉන්නවා කියන සංඥාව තියෙද්දිම ඔන්න ඔහෙ ඕන එකක් වෙද්දෙන් කියලා ගිනි තිබ්බොත් නම් පෞසිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එතකොට එතුමිය අහනවා නෑ. ඒක සත්තු කොහොමත් පේන්න නෑ. බැලුවහමත් පේන්න නෑ. එතකොට නැති බව දැනගෙන ගිනි තියනවා. දැන් බැරි වෙලාවත් හිටියොත් අපිට පෞසිද්ධ වෙනවා. ඉතින් මං කිව්වා ඒක අපිට දකින්නේ කොහොමද? ඒක ඒක ගැන අපි මොකටද කලබල වෙන්නේ. ඉතින් එහෙම හිතුවොත් එහෙම කුඹුරට ගිහිල්ලා කුඹුරු කොටන්න හම්බ වෙන්නේ නැහැ මේ කුඹුරු ගොවිතැන් කරන්නේ නැතුව මේ කන්නේ බොන්නේ නැතුව මැරෙන්නනේ. එතකොට සිද්ධ වෙන්නේ. ඇයි ඉතින් දැන් කුඹුරට ගිහිල්ලා උදැල්ල අරගෙන ඉවරලා දැන් මේක කොටන කොටන වාරයක් පාසා පණුව කී දෙනෙක් කැපෙනවද කියලා කල්පනා කරන්න ගත්තොත් දැන් මොකුත් කරන්න හම්බ වෙන්නේ. ඉතින් මම මේ හැම දෙයක්ම අපිට කරන්න වෙන්නේ අපේ සීමාව තුළ. අපට ස්පර්ශ කරන්න පුළුවන් සීමාව. එතනින් ඔබට අපි යා යුතුයි. දැන් ඉන්න තැන නිවැරදි නැහැ. ඉතින් නිවැරදි නැහැයි කියලා මොකද කරන්නේ මේ ඉන්න තැනින්නේ අපි ටික ටික ඉස්සරහට යන්න ඕන. එතකොට අපිට කරන්න බැරි සීමාවට අපි ගිහිල්ලා නිකන් කනගාටු වෙලා තව පසුතැවිලි ඇති කරගෙන වැඩක් නැහැනේ. ඒ නිසා හැමතිස්සෙම අපි කල්පනා කරන්න ඕන දැන් මේ ඉන්න තත්ත්වෙ අපිට හිතෙනවා නම් මේ ඉක්ම යන ඉක්ම යන හැම චිත්ත වීතියකදීම අපි කුසල් අකුසල් රැස් කර ගන්නවා නේද මේක වළක්ව ගන්න ඕන කියලා. ඉතින් එහෙනම් අපි වැඩි වැඩියෙන් සිහිය පුහුණු කරන්න. වැඩි වැඩියෙන් අපි සිහිය තීව්‍ර කරන්න ඕන. වැඩි වැඩියෙන් අපි මේ චිත්ත වීතියන් හඳුනා ගන්න චිත්ත වීතියක් වීතියක් පාසා හඳුනා ගන්න පුළුවන් මට්ටමට සිත ප්‍රගුණ කරන්න ඕන. ඉතින් එහෙම ඇරෙන්න අපි ඒ ගැන කනගාටු වෙලා කරන්න දෙයක් නැහැ. අවතුණයට සම්බන්ධයි. ස්වාමීන් වහන්සේ තෙරුණා. තෙරුවන් සරණයි.